අද ධර්ම දේශනා කිරීම සඳහා අප මාතෘකා වශයෙන් තබා ගත්තේ ධම්මපදයේ එන උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නයෙන් ඔබ නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කරලා තිබෙනවා. එසේද උවත් අද අප කල්පනා කරනවා මේන් ඔබට ධර්ම දේශනාව පවත්වන්නට. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති ශ්‍රාවකයා එවේලේම ලබන ආනිසංස පහක් පින්වතුනි එතන සඳහන් වෙන්නේ අසුතං සුනාති ඔබට කවදාකවත් ජීවිතේ අහලා නැති දෙයක් අහන්නට ලැබෙන්නට පුළුවන් ඒ වගේම සුතං පරියෝදපේති කියලා කිව්වේ අසා තිබෙන දෙයක් ඉතා පැහැදිලිව ඔබට අහන්නට අවස්ථාව ලැබෙනවා. ඒ පමණක් නොවේ අපේ දෘෂ්ටිය මොකක්ද? අපේ දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටියයි. සම්‍යක් දෘෂ්ටිය තව දුරටත් අපිට සාර්ථකව පිරිසිදු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඍජු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ තමයි අපි ගත්තු නිවැරදිම තීරණය කියන තැනට තමන්ගේ හිත සකස් කරගෙන ශ්‍රද්ධා ධ්‍යාසය වර්ධනය කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ කාරණා හතර සම්පූර්ණ වෙනකොට අස්ස චිත්තං පසීදති. තමන්ගේ චිත්තසංතානය පිරිසිදු භාවයටපත් වෙනවා. මෙන්න පින්වතුනි මෙතන තමයි ධර්ම ශ්‍රවණ ආනිසංශය තිබෙන උතුම්ම අවස්ථාව. ධර්මය ශ්‍රවණය කරන පින කියලා කියන්නේ තමන්ගේ හිත ප්‍රසාදයටපත් වෙන අවස්ථාවට. අපි බලමු මාත්‍රුකා ගාථාවේ සාමාන්‍ය අදහස. න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසා දමි. භජේත මිත්තේ කල්යාණේ භජේත පුරිසුත්තමි. මෙතන කියන්නේ පෞකාර මිත්‍රයන් ආශ්‍රය කරන්නට එපා. නභජේ පාපකේ මිත්තේ අධම පුරුෂයන් ආශ්‍රය කරන්නට එපා අධම පුරුෂයන් කියලා කිව්වේ දහමට නතු නොවන අදහස් ඇති පුජ්‍යලයෝ ධර්මානුකූල නොවන පුජ්‍යලයෝ ඇසුරු කරන්න එපා කියලා කිව්වා දහමට කැමති නැති අය ධර්මයට द्वेष කරන අය ආශ්‍රය කරන්න එපා කියලායි සඳහන් වෙන්නේ දැන් බලන්න පරාභව සූත්‍රයේ සඳහන් වෙනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ මේ ආදී වශයෙන් සඳහන් වෙන තැන ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ මේ ආදී වශයෙන් සඳහන් වෙන තැන අපිට පැහැදිලිව පෙනෙනවා හොඳට අපිට හිතන්න පුළුවන්කම තිබෙනවා දියුණු වෙන කෙනා කවුද කියලා ඒ වගේම පිරිහෙන කෙනා කවුද කියලා අපිට හොඳට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. ධර්මයට द्वेष කරන ධර්මයට තරහ ඇති පුජ්‍යලයා පිරිහෙන බවත් ඒ වගේම ධර්මයට කැමති පුජ්‍යලයා දියුණු වෙන බවත් සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි අපිට මංගල්‍යමේ කාරණයක් තමයි බණ අහන්නට ලැබෙනවා කියලා කියන්නේ. මංගල්‍යයේ මේ කාරණයක්. මගුල් කරුණු 38ක් සඳහන් වෙනවනේ. එයින් ධර්ම ශ්‍රවණය ඒ අතර ඊටාම වටින මංගල කාරණාවක්. ඊට හේතුව මොකද? බණ අහන කෙනා තමයි පින්වතුනේ ශ්‍රද්ධාවෙහි පිහිටන්නේ. ශ්‍රද්ධාව නැති කෙනෙක් වුණොත් ශ්‍රද්ධාව ඇති කරගන්නේ බණ අහන කෙනා. ඒ වගේම සිල් නොරකින්න කෙනෙක් වුණොත් එයා සිල් රකින්නට පටන් ගන්නේ සිල් රකින්නේ බණ ඇහුවොත්. ඒ වගේම ප්‍රඥාවන්ත නොවන කෙනෙක් වුණත් සරලව යමක් යහපත් විදිහට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයන් නිවැරදි මගට වැටෙන්නේ බණ ඇහුවට පස්සේ. කොටින්ම කිව්වොත් වැරදි සහිත ලෝකයක නිවැරදි කෙනෙක් බවට පත් වෙන්නේ බණ ඇහුවට පස්සේ. ඒ නිසා තමයි සියලු දානයන් අතර ධර්මයම ප්‍රධාන වෙන්නේ. ධර්ම දාණයම ප්‍රධාන වෙන්නේ ඒකයි. ඊළඟට භජේත මිත් මිත්තේ කල්යාණේ. කල්යාණ ධර්ම ඇති මිතුරන් ආශ්‍රය කරන්නට කියලා කියනවා. භජේත පුරිසුත්තමේ පුරිස උතුමන් ඇසුරු කරන්නට කියන බව තමයි ඊළඟ සඳහන් වෙන්නේ. උතුම් අදහස් ඇති උතුම් ක්‍රියාදාමයන් ඇති උතුම් හිතුවිලි ඇති උත්තමයෝ ඇසුරු කරන්නට කියන බව තමයි සඳහන් වෙන්නේ ওই ගාථා ධර්මයේ. පිනතුනේ අපි පිනක් කරලා ඉවර වෙලා ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය පිනක් කරලා ඉවර වෙලා අපි ප්‍රාර්ථනා කරන්නේ මේ පිනේ බල මහිමයෙන් මට කවදාකවත් අයහපත් ඇසුරක් අසත්පුරුෂ ඇසුරක් නොවේවා සත්පුරුෂ ඇසුරම ලැබේවා කවද දක්වාද නිවන් දකිනා ಜಾති දක්වාම කියන බව මේ තුල සඳහන් වෙන්නේ. ඉතින් එතකොට පින්තුන් කල්පනා කරන්න ඕන ඔය සිංහලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා මිත්‍රයෝ අට දෙනෙක් පිළිබඳව. මිත්‍ර ප්‍රතිරූපකයෝ හතර දෙනයි. ඒ වගේම සැබෑ කල්යාණ මිත්‍රයෝ හතර දෙනෙක් පිළිබඳවයි සඳහන් වෙනවා. එතනින් අඤ්‍ය දත්තු හර මිත්‍රය වචී පරම මිත්‍රය එවැගේම අනුප්පිය භානේ මිත්‍රය අපාය සහය මිත්‍රයා කියන මේ මිත්‍රයන් හතර දෙනා මිත්‍ර ප්‍රතිරූපකයන් හැටියට සලකන්නට පුළුවන්කම තිබෙනවා. අන්‍ය දත්තුහර මිත්‍රයාගේ ස්වභාවය තමයි අපි ළඟට එනවා. ඔන්න හොඳට පින්නතුනි හඳුනා ගන්නට. අපි අපේ සමාජයේ විවිධ පුද්ගලෝ ඇසුරු නිසුරු කරනවා. හැබැයි හැම කෙනෙක්ම අපේ ඇසුරු කරනකොට සමාජයේ ජීවත් වෙනකොට හැම කෙනෙක්ම අපේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නට අපිට බුද්ධිය තියෙන්නට ඕනේ. අනවශ්‍යයි කියලා කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. සතා සිව්පාවා වුණත් අපිට අවශ්‍ය වෙන වෙලාවක් කියදෙනවා. එනිසා කිසිම කෙනෙක් සමග තරහ වෙන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඇසුරු කිරීමෙන් වළකින්න අවශ්‍යයි තමන්ගේ අයහපත සිදුවේ නම් අඤ්‍යදත්තුහර මිත්‍රයාගේ මේ කාරණා හතරක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි තමන් ළඟට ඇවිල්ලා හැබැයි එන්නේ හිස්සතින් හිස්සතින් ඇවිල්ලා යමක් ගෙනියන්නට බලාපොරොත්තුෙන් තමයි අඤ්‍යදත්තුහර මිත්‍රයා අපි ළඟට එන්නේ ඔහු මිතුරෙක් වේසයෙන් එන හතුරෙක්. හොඳට මතක තියාගන්න. ඒ වගේම ටිකක් දීලා බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. අඤ්ඤදත්තු හරි මිත්‍රාගේ ඊළඟ ස්වභාවය තමයි ටිකක් දෙනවා හැබැයි බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේකත් අඤ්ඤදත්තු හර මිත්‍රයාගේ ස්වභාවයක්. ඊළඟ කාරණය තමයි හරිම කපටි. මේ මිත්‍රයා හරිම කපටි. බය තැති ගැනීමක් පැමිණියට පස්සේ හුඟක් උදව්පකාර කරන්නට යොමු වෙනවා. තමන්ගේ මිත්‍රයාට තමන්ට මොකක් හරි කරදරයක්, බියක් ඇති ගැනීමක් ආවොත් එහෙම හුඟක් වැඩ කරලා දෙන්නට උත්සාහ කරනවා. මෙන්න මේ වගේ වෙලාවල් වලදී හුඟක් පරිස්සම් වෙන්නට අවශ්‍යයි. එවැගේම තමන්ගේ ජීවිතයේදී විවිධ අවස්ථාවන් වලට පත්වීමේදී ඔහු කටයුතු කරන්නේ තමන්ගේ අර්ථය සඳහා පමණයි. තමන්ගේ මිත්‍රයාට මොන වගේ විපතක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ අභිමතාර්ථය ඉෂ්ට වේ නම්. ඔන්න ඔය කාරණා හතර අඤ්‍ය දත්තු හර නැමැති මිත්‍ර ප්‍රතිරූපකයාගේ ස්වභාවයයි පින්වතුනි. එනිසා අපි හුඟක් කල්පනාකාරී වෙන්නට ඕනේ. බුද්ධිමත් වෙන්නට ඕනේ. මේ සමාජය තුල ජීවත් වෙනකොට ඊටාම පරිස්සම් විය යුතුයි. විශේෂයෙන් අපේ දරුවන්ට ඉගැන්විය යුතුයි සමාජය පිළිබඳව. ඒ වගේම වැඩිහිටියෙක් වුණත් සමහර විට අපි බුද්ධිමත්ව කටයුතු නොකළොත් මේ අයගේ විවිධ අදහස් උදහස් වලට අපි නතු වෙන්නට පුළුවන්. ඒ වගේම අපේ පිරිහීම පිනතුනේ ආන්න එතනයි තියෙන්නේ. මිතුරෙක් නිසා තමයි සමහර වෙලාවට පුද්ගලයෙක් දියුණුවටපත් වෙන්නේ. මිතුරෙක් නිසා තමයි බොහෝ විට අයහපතෙහි යෙදෙන්නේ. එනිසා තරුණ පිරිස මේ පිළිබඳව හුඟක් කල්පනා කරන්න අවශ්‍යයි. ඊළඟ මිත්‍රයා තමයි වචී පරම කියලා කියන්නේ. වචී පරම මිත්‍රයා නිතරම කතා කරන කෙනෙක්. වචී පරම මිත්‍රයා නිතරම හැබැයි සංග්‍රහ කරනවා ඵලයක් නැහැ. කොහොමද? අතීතයෙන් සංග්‍රහ කරනවා. අපරාධ ඒ කාලේ ඔබ හම්බුණා නම් ඔබට උදව් කරන්න තිබුණා. ඒක තමයි එක කාරණයක් ඔහුගේ. ඒ වගේම අනාගතයට සංග්‍රහ කරනවා. ඔබට ලබන මාසයේ නැත්නම් ලබන සතියේ නැත්නම් ලබන අවුරුද්දේ අහවල් අහවල් කාලවලදී නම් ඔබට උදව් කරන්නට පුළුවන්. ඔය විදිහට ඔහු කාලයෙන් අතීතේනොත් අනාගතේනොත් උදව් කරනවා. හැබැයි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට යමක් ඉල්ලුවොත් එහෙම බැරිම තැන වැඩකට නැති දෙයක් උත් දෙනවා. අපිට වැඩකුත් නැහැ, ඔහුට වැඩකුත් නැහැ. ඒ වගේ දේවල් සමහරලාට පරිත්‍යාග කරනවා. මෙන්න මේවා වචීපරම මිත්‍රාගේ ස්වභාවය. ඒ වගේම ඔහුගේ ඊළඟ කාරණය තමයි කවදාකවත් Tamange යහපත බලාපොරොත්තු වගේම තමන්ගේ මිත්‍රයාගේ යහපත බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහුගේ කාර්යයට අකුල් හෙලීමම තමයි ඒ කාර්යයේ ඉෂ්ට නොකිරීමම තමයි ඔහුගේ එකම පරමාර්ථය වෙන්නේ. වචී පරම මිත්‍රයාගේ ස්වභාවය ඒකයි. එනිසා ඔබටත් ඔබේ මිත්‍රයා ඔය ආකාරයෙන් සලකනවා නම් හොඳට බුද්ධිමත් වෙන්න. ඊළඟට අනුප්‍රිය භාණේ කියන්නේ පිනතුනේ ඊළඟ මිත්‍ර ප්‍රතිරූපකයා. වැරදි දෙයක් අනුමත කරනවා. වැරදි දේවල් අනුමත කරනවා. ඒ වගේම හොඳ දෙයක් කරන්නට ගියත් ඒ දේ අනුමත කරනවා. හොඳ දෙයි නරක දෙයි මේ දෙකම අනුමත කරනවා. අනුපේ බහන මිත්‍රයාගේ ස්වභාවය. ඒ වගේම ඒ පුද්ගලයා නැති තැන තමන්ට බනිනවා. දොස් කියනවා. සමහරලාට තමන්ගේ වැරදි බොහෝ දෙනා අතර කිය කියා ඇවිදිනවා. Taman හම්බ වුණාට පස්සේ තමන්ගේ ඉදිරියේදී හරියට ಗುಣ වර්ණනා කරනවා. තමන් ළඟදී හරියට ಗುಣ කියනවා. හැබැයි තමන් නැති තැනදී ඔහු තමන්ගේ අගුණමයි කියන්නේ. මෙන්න මේ වගේ ස්වභාවයන් ඇති මිතුරන් ඔබටත් ඇති. ඔබ කල්පනා කරන්න මේ මිත්‍රයෙක්ද හැබෑම මිත්‍රයෙක්ද නැත්නම් මිත්‍ර වේශයෙන් එන සතුරෙක්ද කියන බව හොඳින් වටහාගෙන කටයුතු කරන්න. ඊළඟ මිත්‍රයා තමයි පින්නතුනේ අපාය සහාය කියලා කියන්නේ. අපාය සහාය මිත්‍රයාගේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම සැප නැති දෙයට ඇද දැමීම. අපාය කියලා කියන්නේ සැප නැති තැන කියන එකනේ. එහෙනම් සැප නැති තැනට ඇද දැමීම තමයි මේ මිත්‍රයාගේ ස්වභාවය. විශේෂයෙන් සුරාපානයට තරුණ පිරිස් එකතු වුණාම අහවල් අහවල් දේවල් කරමු. අහවල් අහවල් ආකාරයට කටයුතු කරමු. මෙහෙම විවිධ යෝජනා අරගෙන ඇවිල්ලා අර හොඳටම මේ මේ කටයුතු කරපු මිත්‍රයව විවිධ නරක දේවලට යොමු කරනවා. අද පින්වතුනි වර්තමානය තුල මේ ලංකාද්වීපේ බලන්න අස්සක් මුල්ලක් නැර විසිරී පවතින මේ තරුණ පිරිස් සමහර වෙලාවට දුම් වැටියට යොමු වෙලා එවැගේම මත්කුඩු ටිකට යොමු වෙලා එවැගේම විවිධ දුරාචාරකම් වලට යොමු වෙලා තිබෙන්නේ තමන්ගේ ළඟම මිත්‍ර ප්‍රතිරූපකයන් නිසා විය හැකියි. එනිසා මේවා පිළිබඳව විශේෂයෙන්ම මව්පියෝ කල්පනා කරන්නට අවශ්‍යයි. මව්පියෝ කල්පනා කරලා බලලා තමන්ගේ දරුවාට සුදුසු මිතුරන් ඇසුරු කිරීමට අවස්ථා උදා කළ දෙන්නට ඕනේ. පිනතුනි මේක මව්පියන්ගේ හොඳ වගකීමක් යහපත් වගකීමක්. පතිරූපේ නිවේසෙන්ති කියන තැන යහපත් ඇසුර ලබා දෙන්නට ඕනේ. එහෙම ඇසුරක් ලබා දෙන්නට නොහැකි නම් තනිවම ඉන්නට අවශ්‍ය කරන උපදෙස් ලබා දිය යුතුයි. ඒකචරියං දල්හං කෛරා නත්ති බාලේ සහායත. කවදාකවත් බාලයන් ඇසුරු කරන්නට එපා. ඊට වඩා හොඳයි තනියම ඉන්න එක. තනිවම ඉන්න එක හොඳයි පින්නතුනේ ඊට වඩා. හැබැයි සමහර දරුවෝ කල්පනා කරනවා අපිට මේ ගෙදරින් එළියටවත් බහින්නට දෙන්නේ නැහැ. ඇයි අම්මලා අපිව හිර කරගෙන ඉන්නේ? අපිට යාළුවෙක් එක්ක කතා කරන්න දෙන්නේ නැහැ. අපිට යාළුවෙක් ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ? කියලා සමහර වෙලාවට මව්පියෝ එක්ක උරණ වෙන අවස්ථා තරුණ පිරිස් තිබෙනවා. සමහරට මව්පියන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳව සැබවින්ම පෙනෙන නිසා ඔවුන්ට ඒ ඇසුරු නිසුරුකම් පවත්වන්න ඉඩ නොදෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ දරුවන්ට පෙනෙන්නේ අම්මා හැතිරියක් හැටියට, තාත්තා හතුරෙක් හැටියට. තරුණ දරුවනි ඔබ කල්පනා කරන්න ඔබට හොඳ පැහැදිලි වටිනා ජීවිතයක් හිමි කෙනෙක්. ඒ වගේම ඔබට පැහැදිලි දර්ශනයක් ඇති කරගත යුතු කෙනෙක්. ඒ වගේම ඔබට අනාගතය පිළිබඳව යහපත් ආකල්ප සංකල්ප ඇති කරගත හැකි කෙනෙක්. ඇයි ඔබ අයහපත් ඇසුර බලාපොරොත්තු වෙන්නේ? ඔබ දන්නවා ඔබේ මිත්‍රයාගේ තිබෙන අයහපත් ගතිගුණ. ඒ තිබියදී තමයි ඔබ සමහර වෙලාවට ඔබේ මිත්‍රයා පස්පස යන්න උත්සාහ කරන්නේ. ඔවුන් ළඟට ගිහිල්ලා ඔවුන් කරන නරක දේවල් ඔබ ඊට සම්මාදන් වීම තුළ ඔබගේ වටිනා ජීවිතය කඩා හැලෙනවා ඒකාන්තයි. ඒ නිසා යහපත් මිත්‍රයෙක් ලබා ගන්නවා නම් යහපත් මිත්‍රයා පසුපස හඹා යා යුතු නැහැ. ඔබ ළඟට එනවා. හැබැයි ඔබ කල යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මොකක්ද? ඔබ කරන්නට අවශ්‍ය කරන එකම දේ තමයි ඔබ පළමුවෙන් කල්යාණ ධර්මවල පිහිටන්නට. ඔබ හොඳ කල්යාණ ධර්මවල පිහිටන්නට අවශ්‍යයි. එතකොට ඔබේ ಗುಣ දහම් ලෝකයා දකිනකොට ඔබ ළඟට ඔබ වටා එකතු වෙයි යහපත් මිතුරු කැලක්. ඒක මහා ප්‍රවාහයක් මෙන් ඔබේ ළඟට ගලාගෙන එනවා. ඒ වගේම ඔබට ඒ තරම් වටින ආස්වාදයක් මේ ලෝකේ තවත් නැති තරම්. එනිසා ඔබ තුල ඇති ಗುಣදහම් වර්ධනය කරගන්නවා වගේම නැති ಗುಣදහම් වර්ධ ඇති කරගන්නට කල්පනා කරන්නට ඕනේ. ඒ වගේම අයහපත් ಗುಣධර්ම එකක් දෙකක් හෝ ඔබ සතුව තිබේ නම් ඒවා දුරු කරගන්නට මහන්සි ගන්න අදිෂ්ඨාන ශීලීව. ඒකයි අවශ්‍ය කරන්නේ. ඒ වගේම ඔබේ ජීවිතේ ඔබපත් වේ යයි හිතිය හැකි යම් අකුසල ධර්ම අයහපත් වැරදි තිබේ නම් ඔබට ඒවා දුරු කරගන්නට පුළුවන් අවශ්‍ය කරන පසුබිම හදා ගන්නට මෙන්න මේක තමයි දියුණු වෙන කෙනාගේ ස්වභාවය ඒ වගේම එක සංස්කෘත පඬිවරයෙක් කියලා මේ මේ කියලා තිබෙනවා විශේෂයෙන් ඔය අනාගතය පිළිබඳව හිතන කෙනා යෞවන වයසේදී ඉතා හොඳට හරි හම්බ කරන්න ඕනේ. ඒ වගේම හොඳට ඉගෙන ගන්නට අවශ්‍යයි කියන බව. ඊළඟට ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නව හරියට කොයි වගේද? කෙස් වැටියෙන් අල්ලාගත් මායя අල්ලා ගත්තා වගේ ධර්මයේහි හැසිරෙනවා. ඉතින් ඒ නිසා ඒ කරුණ පිළිබඳවත් ඔබ කල්පනා කරන්නට ඕනේ. ජීවිතය කියලා කියන්නේ ස්වර්ණමය යුගය තරුණ ජීවිතයේදී, තරුණ කාලයේදී. ඒ ස්වර්ණමය යුගය අයහපත් පැත්තට නැඹුරු කරගන්නට එපා. ඔබේ ආශිර්වාදය මේ මුළු මහත් විශ්වයේම බලාපොරොත්තු වෙනවා. ඔබ මේ ලෝකේ දෙපයින් නැගී සිටින සැබෑම සැබෑ උතුම් මිනිසෙක් බවට පත්වෙන්නට මහන්සි ගන්නට අවශ්‍යයි. විශේෂයෙන් පිරිමි දරුවන් වගේම ගැහණු දරුවනුත් ඔය පිළිබඳව කල්පනා කරන්නට ඕනේ. සමහර වෙලාවට මව්පියන්ට අවනත නොවේ හිතුවක්කාර විදිහට කටයුතු කරනවා. හැබැයි හිතුවක්කාර වෙනවා කියලා කියන්නේ වැරදි දේවල් කරන්නට එපා. හොඳ දෙයක් කරන්නට කිසි කෙනෙකුගෙන් මොන බලපෑම ආවත් කමක් නැහැ. හැබැයි හොඳ දෙයක් කරන්නට. ඒක හිතුවක්කාරකමක් නෙමෙයි. දැන් බලන්න එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ වුණු සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ තමන්ගේ පියාණන්ට අවනත වුණා නම් එවැගේම සුළුමෑණියන්ට අවනත වුණා නම් හිතපු ඥාතීන් හැමදෙනාටම අවනත වුණා නම් උන්වහන්සේ අද වෙනකොට සාමාන්‍ය කෙනෙක් හැටියට තමයි ලෝකයේ ඉතිහාසගත වෙන්නේ. නමුත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැටියට ලෝකයේ තුල මහා ශාන්තියක් ගෙනෙන්න තරම් මහා ශක්තියක් තිබුණා සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේට උන්වහන්සේ ගත්තේ තනි තීරණයක්. පින්නතුනේ මේ තනි තීරණය ගන්නකොට අපි ඊටාම පරිස්සම් වෙන්න ඕනේ. හැම පැත්තකින්ම කල්පනා කරන්නට ඕනේ. සැබෑ උසස් බුද්ධියක් තියෙන්නට ඕනේ. එවැගේම මව්පියාදීන්ගේ ආශිර්වාදය, ගුරුවරුන්ගේ ආශිර්වාදය ඒ ජීවිතවලට අවශ්‍යයි. දැන් ඉහතින් පින්නතුනි මං සඳහන් කරන්නට යෙදුනේ මිත්‍ර ප්‍රතිරූපකයන් පිළිබඳවයි. මිත්‍ර ප්‍රතිරූපකයන් පමණක් නෙමෙයි අපේ ජීවිතයේ ඊටාම යහපත් ගුණධර්ම ඇති හොඳ මිත්‍රයින්, කල්යාණ මිත්‍රයින් අපිට සිටිනවා. ඒ ඇත්තන් පිළිබඳවත් අපි යමක් ඉගෙන ගන්නට අවශ්‍යයි පින්වතුනි. උපකාරෝච යෝමිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුකේ අත්තක්ඛායිච යෝමිත්තෝ යෝච මිත්තානුකම්පකෝ ඔන්න සිංගලෝවාද සූත්‍රයේ කල්යාණ මිත්‍රයන් හතර දෙනා පිළිබඳව තමයි ඔය සඳහන් කරන්නේ. උපකාරක මිත්‍රයා එහි පළමු වෙන්නායි. එවැගේම සමාන සුඛ දුක්ඛ මිත්‍රයා දෙවැන්නායි. එවැගේම අත්තක්ඛායි මිත්‍රයා සහ අනුකම්පක මිත්‍රයා කියන මේ හතර දෙනා තමයි කල්යාණ මිත්‍රයෝ හතර දෙනා සිංහලෝවාද සූත්‍රයේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන. මෙතනදී මිතුරා පමා වූ කල ඔහු රැක ගන්නවා. ඔහු යම්කිසි අදහසක වැරදි අදහසක සිටමින් වැරද්දට පෙළඹෙන අවස්ථාවේදී සෑම විටම තමන්ගේ මිත්‍රයා ඒ වරදින් මුදවා ගැනීම සඳහා රැකවරණයේ යොදමින් ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා තමන්ගේ මිත්‍රයා. එවැගේම ඔහුගේ අමුදරුවන් සිටිනම් වස්තුව තිබේනම් යාන වාහන මිල මුදල් තිබේනම් මේ හැම දෙයක්ම ආරක්ෂා කරගන්නවා උපකාරක මිත්‍රයා. එවැගේම දුකක් කරදරයක් පැමිණුනහම ඒවා දුරු කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම හොඳට සකස් කරලා දෙනවා. තමන්ගේ බලවතුන් හඳුන්වලා දීලා එයින් මුදවාලීම සඳහා කටයුතු සම්පාදනය කරනවා. ඒ පමණක් නොවේ. මිතුරාට අවශ්‍ය යමක් වේ නම් ඒ සියල්ලක්ම ලබා දීමේ හැකියාව ඒ මිත්‍රයා සතුයි. උපකාරක මිත්‍රයා. ලෙඩක් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් බයක් සන්ත්‍රාසයක් ඇති වුණු ගමන් හරියට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ හොඳට ළඟ ඉඳගෙන යෝධ හස්තයක් තමන් පස්පසින් තිබෙනවා වගේ මිත්‍රයා හොඳින් උදව් කරනවා උපකාර කරනවා මේක තමයි උපකාරක මිත්‍රයාගේ ස්වභාවය ඒ වගේම සමාන සුඛ දුක්ඛ මිත්‍රයා පිනතුනේ අපේ කල්යාණ මිත්‍රයෙක් මේ තමයි දෙවැනි කල්යාණ මිත්‍රයා විශේෂයෙන්ම මිත්‍රයා දත යුතු රහස් තමන් හොඳින්ම නොසඟවා කියනවා දත යුතු රහස් ඔහුට යම්කිසි කරදරයක් හිංසාවක් පීඩාවක් වෙයි කියලා හිතෙන. එවැගේම තමන් සතු ඔහුගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන දේවල් හැම දෙයක්ම කියනවා කියන එක නෙමෙයි මෙතනින් කියන්නේ ඔහුගේ ආරක්ෂාව සඳහා ඔහුගේ දැනගැනීම සඳහා අර්ථය සඳහා වෙයි නම් යම් රහසක් ඒ රහස නොසඟවා තමන්ගේ මිත්‍රයාට යහළුවාට කියනවා එවැගේම මිතුරාගේ රහස් හොඳට ආරක්ෂා කරනවා. තැන් තැන්වල කියන්ට යන්නේ නැහැ. ඒවා ඉතා හොඳින් ආරක්ෂා කරනවා. කිසිම කෙනෙකුට ඒවා කියන්නේ නැහැ. හොඳින් ආරක්ෂා කරනවා. එවැගේම විපත් ආවට පස්සේ කවදාකවත් අතහැරලා යන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා අපි සැපේදී අපි ළඟට හුඟක් පිරිස එකතු වෙනවා. හැබැයි දුකක් පැමිණියට පස්සේ අපිව අතහැරලා දානවා, මගහැරලා යනවා. ඊළඟ කාරණය තමයි එතනින් නවතින්නේ නැහැ. ජීවිතේ පරදුවට තියලා ඔහුගේ ආරක්ෂාව සකස් කරන්නට කටයුතු සම්පාදනය කරගන්නවා. මේ මිත්‍රයාගේ ස්වභාවය ඒකයි. ඊළඟ කල්යාණ මිත්‍රයා තමයි අත්තක්හයි මිත්‍රයා කියලා කියන්නේ. අත්තක්කයි මිත්‍රයාගේ ස්වභාවයන් එතරම් හතරක් පිළිබඳව කියනවා. යම්කිසි පාප කර්මයක් කරන්නට බලාපොරොත්තු වෙනවා නම් එවැගේම යම් පාප කර්මයකට කර්මයකට යොමු වෙන්නට බොහෝ ඉඩකඩ වැඩි නම් එයින් මුදවා ගැනීම සඳහා යම් පාප කර්මයක් කරමින් සිටී නම් එයින් මුදවා ගැනීම සඳහා අවශ්‍ය කරන උපදෙස් ආදී ලබා දෙනවා. එවැගේම යහපතේ පිහිටවනවා. ඔහොම කරන්නට එපා, මෙහෙම කරන්නට අවශ්‍යයි. මෙන්න මේ මේ දේ තමයි යහපත පිණිස පවතින්නේ. ඔබේ උගත්කමට, ඔබේ බුද්ධිමත්කමට, ඔබේ කුලවත්කමට, ඔබේ ධනවත්කමට, ඔබේ මනුස්සකමට මේවා ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේවායින් මිදෙන්නට අවශ්‍යයි කියන බව තමන්ගේ මිත්‍රයා හොඳට පහදලා දෙනවා. ඒ පමණක් නෙවෙයි. හොඳට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරලා දෙනවා. නොයසූ දේවල් අහන්නට අවස්ථාව උදා කරලා දෙනවා. තමන්ගේ මිත්‍රයා හොඳ බහුසෘතයෙක් කිරීමේ අපේක්ෂාව තිබෙනවා අත්තක්හයි මිත්‍රයාට. ඒ වගේම සුගතිගාමී වීම සඳහා අවශ්‍ය කරන මඟ කියලා දෙනවා. ditta ධම්මිකාර්ථය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම හොඳට සකස් කරනවා. සිල්වත් වීමේ ආනිසංශ, ගුණවත් වීමේ ආනිසංශ බුද්ධිමත් වීමේ ආනිසංස, උගත්කමේ ආනිසංස, යහපත් පුද්ගලයෙක් වීමේ ආනිසංස පිළිබඳව හොඳට මේ අත්තක්කහයි මිත්‍රයා හඳුන්වලා දෙනවා තමන්ගේ මිත්‍රයාට. ඊළඟ මිතුරා තමයි අනුකම්පක මිත්‍රයා කියලා කියන්නේ. හැම වෙලාවෙම තමන්ගේ මිත්‍රයා කෙරෙහි අනුකම්පා කරනවා. මිතුරාගේ පිරිහීමක් යම් වෙලාවක දුටුවොත් එහෙම අනේ කියලා අහෝ කියලා දුක් වෙනවා. මේ මනුස්සයා කොහොම හරි මේ පවෙන් මුදවා ගන්නට ඕනේ. මේ අපරාධයෙන් මුදවා ගන්නට ඕනේ කියන පරම පවිත්‍ර අදිෂ්ඨානශීලී අදහස ඔහු තුල පවතිනවා. එවැගේම මිතුරාගේ දියුණුවේදී පුදුම විදිහට සන්තෝෂ වෙනවා. මුදිතා ගුණේ වඩනව තමන්ගේ හදවත තුල. තමන්ගේ මිත්‍රයා දියුණු වෙනකොට ආශිර්වාද කරනවා. සුබපතනවා. බොහොම හොඳයි. එහෙම තමයි කරන්නට අවශ්‍ය. ඔබට තිබේ නම් මට තිබුණා හා සමානයි. ඒ නිසා ඔබ මේ කටයුතු මේ විදිහට කිරීම මගේ හිතට ලොකු සැනසීමක්. මේ ආදි වශයෙන් තමන්ගේ මිත්‍රයාගේ තිබෙන දියුණුව තවදුරටත් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය කරන මඟ හොඳට කියලා දෙනවා. එවැගේම සමහර වෙලාවට තමන්ගේ මිත්‍රයාගේ අගුණ යම් කෙනෙක් කියනවා නම් එහෙම ඒවා කවදාක්වත් කියන්නට ඉඩ තියන්නේ නැහැ. ඊට විරුද්ධව තමන් නැගී හිටිනවා. එහෙම කරන්නේ නැහැ. ඒ පුජ්‍යලයා එහෙම සුළු සුළු වැරදි තිබුණත් මේ මේ මේ මේ හොඳ ගුණ තිබෙනවා කියන බව ඔහු පුන පුනා කියලා තමන්ගේ මිත්‍රයාගේ හොඳ බව ප්‍රකාශ කරනවා. හැබැයි බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. තියෙන ಗುಣ කියනවා. ඒ තියෙන අගුණ වහාලීම සඳහා. දැන් පින්නතුනේ පෙර අපේ සමාජය තුල කතාවක් තියෙනවා හැලියේ කුණු නෑබිලියෙන් වහනවා කියලා. ඒ වගේ මේ යම් පුද්ගලයෙකුගේ වැරද්දක් තිබේ නම් වැරද කරන්නේ නෑ කියලා බොරු කියන්න අවශ්‍ය කරන්නේ නෑ. ඊට වඩා ඔහු සතුව යම් උතුම් ගුණයක් තිබුණොත් ඒ ගුණය ප්‍රකාශ කිරීම වටිනවා. හොඳයි. ඒ වැරද්ද ඔහු තුල තිබෙනවා තමයි. හැබැයි එහෙමට වුණත් මේ හොඳ ගුණය, මේ යහපත් ගුණය ඔහු සතුයි. ඒ නිසා ඔහු යහපත් කෙනෙක් හැටියටයි මම දකින්නේ. මේ විදිහට තමන්ගේ මිත්‍රයා අනුකම්පාවෙන් තමන්ගේ මිත්‍රයාගේ නින්දාව ටිකක් හෝ වසාලීම සඳහා කටයුතු කරනවා. ඒ පමණක් නෙමෙයි. තමන්ගේ මිත්‍රයාගේ ಗುಣ කියන කෙනෙක් යම් විදිහකින් වෙයි නම් ඒ පුද්ගලයාට ප්‍රශංසා කරනවා. බොහොම හොඳයි. ඇත්ත තමයි. මේ කාරණා මෙහෙම තමයි. මෙන්න මේ කියන විදිහට ඒවා සනාථ කරනවා. එම් බලන්න මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ මිතුරන් පිළිබඳව පින්නතුනි සඳහන් කරනකොට මේ කාරණා පැහැදිලිව දේශනා කළා තිබෙනවා. අපි යහපත් කෙනෙක් සොයා ගැනීම සඳහා බොහෝ දුක් විඳිනවා. පින්නතුනි යහපත් කෙනෙක් ඔබ බාහිරව හොය හොයා යන්නට එපා. ඔබ යහපත් කෙනෙක්ද කියලා ඔබ ඉස්සෙල්ලා කල්පනා කරන්නට අවශ්‍යයි. ඔබේ හදවත ක්‍රියා කරන හැටි කොහොමද කියලා ඔබට සොයා බැලීම අවශ්‍යයි. අපරීක්ෂණ කර්තව්‍යං කර්තව්‍යං සුපරීක්ෂිතං පශ්චාත් භවති සන්තාපං බ්‍රහ්මනෝන කුලද්ගත කවදාකවත් අපරීක්ෂාකාරීව කටයුතු කරන කෙනෙක් වුණොත් එහෙම ඒ පුද්ගලයා පසුතැවිලි වෙනවා එනිසා අපරීක්ෂණ කර්තව්‍යයන් කවදාකවත් අපරීක්ෂාවෙන් යුක්තව නැත්නම් තමන් සොයා බැලීමෙන් විනිර්මුක්තව නැත්නම් සොයා බලන්නේ නැතුව කටයුතු කරන්න එපා කර්තව්‍යං සුපරීක්ෂිතං හොඳට සුපරීක්ෂාකාරීව කටයුතු කරන්නට ඕන. එහෙම නොකළොත් මොකද වෙන්නේ? එහෙම නොකළොත් මොකද වෙන්නේ? Tamanට සිද්ධ වෙනවා පස්සේ පසුතැවෙන්නට. එනිසා Tamanගේ සිත තුළ Tamanගේ ක්‍රියාදාමය තුළ ඒ වගේම Tamanගේ වචනය තුළ කල්යාණත්වය රඳා පවත්වා ගන්නට ඒ තුළ ඔබ යහපත් කෙනෙක් වෙනකොට ඔබ වටා ඉන්න අය පින්වත යහපත් අය බවටපත් වේවි ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මිත්‍රයා පිළිබඳව කරුණාකාරණා සිඟාලෝවාද සූත්‍රයට අනුව පින්නතුන්ට මම ඔය පැහැදිලි කරන්නට යෙදුනේ. පින්නතුනි තවත් තවත් කාරණා බොහෝ ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඔය ඍෂිභාසිතේ සඳහන් කරලා තිබෙනවා දුර්ජනයි සහ සම්පර්කක් සතුරුතාපින යුජ්‍යතේ ගෘහනාතේ 17 ගාරක් ශාන්තේ કૃષ્ණායතේ කරා. මේ කියන්නේ මොකක්ද? මෙතන පිනතුනේ හරි ලස්සන අදහසක් දෙනවා. දුර්ජනයි සහ සම්පර්ක සතුරුතාපින යුජ්‍යතේ. කවදාකවත් දුර්ජනයෙක් සමග ඇසුරු කරන්නට එපා. හැබැයි තරහ වෙන්නටත් එපා. එකට ජීවත් වෙන්නටත් එපා ඇසුරු කරන්නටත් එපා හැබැයි තරහ වෙන්නටත් එපා ගෘහනාතේ 17න් ගාරක් ශාන්තේ કૃષ્ණායතේ කරක්. ගින්දර තිබියදී අඟුර ඇල්ලුවොත් එහෙම අත පිච්චෙනවා. ඒ වගේම ගින්දර නිවුනට පස්සේ ඒ අඟුර ඇල්ලුවොත් අත කිලිටි වෙනවා. එහෙනම් මේ දුර්ජනයා කියන කෙනා එක තරහ වීමත් සුදුසු නැහැ. ඒ වගේම ඇසුරු කිරීමත් හොඳ නැහැ. අර කතාවක් තියෙනවනේ. බල්ලොත් එක්ක නිදාගත්තාම බලු මැක්කොත් එක්ක නැගිටින්නට වෙනවයි කිය. ඉතින් පින්නතුනේ මේවා නිකම්ම කට ගන්නවට කියපු වචන නෙමෙයි. හොඳට කල්පනා කරන්න. අපේ සමාජයේ අයහපත් ඇත්තෝ ආශ්‍රය කරනකොට අපිටත් ඒ ඇත්තන්ගේ අයහපත්කම් සමාජය විසින් ආරෝපණය කරනවා. එහෙමනම් ඔය පුජ්‍යලයක් ඔය විදිහට හිටියට අරවට සම්බන්ධ ඇති. ඔය විදිහට අපිට සමාජය විසින් දෙනවා යම් සහතිකයක්. එනිසා ඒවට නතු වෙන්නට එපා. ඒවට යොමු වෙන්නට එපා පින්වතුනි. එවැගේම දුර්ජන පරිහර්තව්‍යෝ විද්‍යාලංකృతෝ පිසං මනිනාලංකృత සර්ප කිම සවුන භයංකර. තවත් තැනක සඳහන් වෙනවා ඔහොම. ඒ කියන්නේ පින්නතුනේ සමහර වෙලාවට විවිධ උගත්කම් යොදාගෙන දුර්ජනකම් කරන අය මේ සමාජය තුල ඉන්නවා. මෙතන හරි ලස්සන දර්ශනයක් පින්නතුනි දෙන්නේ. ඊටාම හොඳ දර්ශනයක්. දැන් බලන්න මේ ලෝකේ උගත්තු කියලා පිරිසක් ඉන්නවනේ. මේ උගත්තු අතර දුර්ජන මිනිස්සු නැද්ද? ඉන්නවා. හැබැයි ගුණවත්කමයි උගත්කමයි කියන්නේ පිනතුනේ දෙකක්. ගුණවත්කම කියන එකයි උගත්කමයි කියලා කියන්නේ දෙකක්. එහෙනම් මේ උගත් කෙනාට ගුණවත්කමත් අවශ්‍යයි. ගුණවත් නම් ඒ පුද්ගලයාට උගත්කමත් අවශ්‍යයි. මේ දෙකෙන් තමයි පුජ්‍යලයා බබලන්නේ. එතකොට මෙතන කියන්නේ දුර්ජන පරිහර්තව්‍යෝ විද්‍යාලංකෘතෝ මෙතන කියනවා මොකක්ද? උගත් කම නැමැති මේ මාණික්‍ය ලබාගෙන සිටින පුජ්‍යලයා හරියට මාණික්‍යයක් ලබාගෙන ඉන්නවා වගේ කවුද? නයි. නාග රාජයෙකුට මාණික්‍යයක් තියනවා වගේ තමයි මේ උගත් දුර්ජනයා කියන මේ පුජ්‍යලයා. මාණික්යක් තිබුණත් ඒ ණයට නයි විෂ කියන එක තියෙනවා. මාණික්යක අයිතිකාරයෙක් වුණත් ණයට නයි විෂ කියන එක තියෙනවා. උගක්කම කියන එක තිබුණත් යම්කිසි දුර්ජනයෙකුට ඒ පුජ්‍යලයා තුල විෂ කියන එක තියෙනවා. ඒ නිසා මේවා පිළිබඳව පින්නතුනේ අපි කල්පනා කරන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන මංගල කාරණා පිළිබඳව සඳහන් කරන්ටයි මම ආයෙත් බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියන තැන. පින්නතුනේ මෙතන කියන්නේ අපි අසුරු කරන අය පිළිබඳවනේ. කෙනෙක් දියුණු වෙන්නට කැමති නම් ඒ පුද්ගලයා බාලය ආශ්‍රය කරන්නට එපා. කෙනෙක් දියුණු වෙන්න කැමති නම් ඒ පුද්ගලයා පඬිතයන් අසුරු කළ යුතුයි. ඇයි එහෙම කියන්නේ? බාලයා කියලා කියන කෙනා කොයි වගේ කෙනෙක්ද කියන බව අංගුත්තර නිකායේ තිකනිපාතයේ උගන්වනවා. දුච්චින්තිත චින්තීච හෝතේ දුබ්භාසිත භාසේ දුක්ඛත කම්මකාරී. මෙතන කියනවා බාලයා කියන කෙනා කොහොමද කියලා. බලය කියන කෙනාගේ ස්වභාවය තමයි ඒ පුද්ගලයා නිරන්තරයෙන්ම කයින් වැරද්දෙහි තමයි යෙදෙන්නේ වචනයෙන් වැරද්දෙහි තමයි යෙදෙන්නේ. හිතින් වැරද්දෙහි තමයි යෙදෙන්නේ. හරියට ත්‍රිසංගත සතෙකුත් බාලයාත් අතර කිසිම වෙනසක් නැහැ. නොමේරු කියන අර්ථය තමයි බාලයා කියලා කියන්නේ. නුවණ මෝරාගිය නැති නුවණ බාල තනත්තා කියන එක තමයි එතනින් කියන්නේ. ඉහනිකට පැහුණු ඵලයටම පුජ්‍යලයේ හොද පුජ්‍යලයේ පඬිතෙක් බවට පත් වෙන්නේ නැහැ. හොඳට කල්පනා කරන්නට පින්නතුනි කෙනෙක් බොරු කියනව නම් කෙනෙක් කේලම් කියනව නම් පරස වචන කියනව නම් ප්‍රලාප කියනව නම් වචනය පින්වතුනි එතන අපිරිසුදුයි එහෙමනම් වචනය කියන එක හොඳින් ආරක්ෂා කරගන්නට දන්නේ නැති අඥාන පුද්ගලයෙක් අපි ඇසුරු කළොත් අපිට මොකද වෙන්නේ අපිත් ඒ තත්වයට වැටෙනවා ඒ වගේම තමන්ගේ ශරීරයෙන් සිද්ධ වෙන වැරදි තුනක් තිබෙනවා ඒ තමයි කාම මිත්‍යාචාරය, අදත්තාදානය සහ ප්‍රාණඝාතය. ඕක අනුලෝම වශයෙන් කිව්වොත් ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. මෙන්න මේ කියන காரணා තුන යමෙක් සාමාන්‍යයෙන් හැල්ලුවට ලක් කරමින් ඒවා කරයි නම් සැහැල්ලුවෙන් හිතයි නම් පව්කම් කියන ඒවා මේවා පින්නතුනේ මේවා කරන්නේ බාල තැනැත්තායි මේවා පිළිබඳව මේ වගේ වෙන විපාක පිළිබඳව හිතන්නට මතන්නට කල්පනා කරන්නට බුද්ධිමත් නොවන තැනැත්තා තමයි ඒවා කරන්නේ යහපත් ක්‍රියාදාමයන් තුලින් ලබන ඵලයයි ඊළඟ භවවලදී අපි ලබන යහපත් සැප සම්පත් ඒ වගේම ඒ තුලින් ලබන ශාන්තිය තමයි ලෝකෝත්තරාර්ථය කියලා කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා හොඳයි සපයි ප්‍රණීතයි නිත්‍යයි මංගලයි සුන්දරයි කියා දේශනා කොට වදාළ උන්වහන්සේලා වැඩම කොට වදාළ ඒ උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම තමයි ලෝකෝත්තරාර්ථය කියලා කියන්නේ. ඒ නිසා ඔබත් උතුම් යහපත් මිත්‍රයෙකුගේ ඇසුර ලබා ගන්නට එවැගේම උතුමන්ගේ යහපත් දේවලට ඇහුම්කන් දෙන්නට කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් නුවණැතියන්ගේ ගැරහුම් වලට භාජනය වෙන ජීවිතයක් ගත කරන්නට එපා පින්නතුනි මේ ධර්ම අවවාද ඔබේ හදවතට කිදා බහින තත්වයට හිතන්න ලේ ඇතමස් නහර ඇතමිදුළු දක්වාම බණ දහම් කියන ඒවා අපේ ලංකාවේ මිනිසුන්ට බොහොම පුරුයි බොහොම පුරුදුයි ඒ නිසා පින්නතුනි පුන පුනා කියන්නේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ලෞතර බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මයේ උතුම් මහා සංඝරත්නයේ ආශිර්වාදයේ හැර වෙන ආශිර්වාදයක් ඔබටත් මටත් නැත නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මේ ආකාරයට බුදුන් දහම් සඟුන් සරණ හැර අපිට කිසිම පිහිටක් සරණක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අපේ ජීවිතාලෝකමත් වේවා, යහපත් වේවා, සිත සාන්තිය උදා වේවා කියන හැඟීම ඇති කරගන්නට හොඳයි. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කිරීමෙන් හැම දිනාටම අමා මහ නිවන් ලැබේවා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පඬිතු පූජ්‍යපාද තෙරිපැහැ සිරිධම්ම ස්වාමීන් වහන්සේ